ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතාවක් දෙනවා. අපි අදත් මේ කෙම්ලි ප්‍රසන්න කරගෙන පාර්තල බහුන ස්ථානයේ පාර්ලිමේන්තු සීලයක් සමාදන්නා මේ උත්සාහ දෙනවා අද බුදු දවසක් පුළුවන් නම් අපේ ආන්තරයෙන් උදාගාවෙන් යදවන්න. ඒකේ ඊළඟ අන්තිම වශයෙන් අපිට මෙහෙවීමක් සහිතව මම පාප වෙන්න පුළුවන්. ඊට පෙර අපි මේ වැඩසටහන සඳහා මුල් කරගත්ත සූත්‍ර දේශනාවයි කොටසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්ම දේශනාවකට සාම් දෙන අභිලාෂයෙන් සියලු දෙනාමත්පත් වෙලා සාදු කරගන්නවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු බුදුමතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු බුදුමතෝ සම්මා සම්බුද්දස්ස යාචේවකෝ පන රජ්ජත්තිකා පටවි ධාතු යාච පානිදා පටවි ධාතු පටවි ධාතු රේසාති කෞරුණීය ස්වාමීන් වහන්සේ සදාවන් පින්වත්නි මේ දින දෙක විශේෂයෙන් මේ කරගත්තා විතරන සූත්‍රයන් සාකච්ඡා කරමින් ඒකේ ටික ටික ඉදිරියට යමින් අපිට භාවනාව සඳහා යම්කිසි අත්දැකීම් වෙනවා භාවනාව සඳහා යම්කිසි මඟ පෙන්වීම ඒ සූත්‍රයෙන් නැගලා කියන්නේ ඉතින් අපි ඊයේ කතා කරන සූත්‍රය තමයි දුර්ලභක තියෙන සූත්‍රය මේ සූත්‍රය හොබ වෙනවා සාමුත්‍රිකායේ කම්ම සංයුත්තේ පියතුරු මතක් කරගත්තා වගේ ටිකක් බුදුරජාණන් වහන්සේ මුලින්ම සංවේගය ඇති වෙන විදිහට මේ සංසාර බිය ඇති වෙන විදිහට බොහොම ප්‍රබලව විව මේ ධම්ම මාර්ගයේ මුගන්න ස්වરૂපයක් තියෙනවා. මොකද එතන වෙලාවට අපි කාම සුභාවිකාම යෝගයේ දැහිල වෙනවා. නැත්නම් අනවශ්‍ය විදිහට අත්නිලවතන වෙන වෙලේ වෙලා ඉන්න ස්වභාවයක් තියෙන පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කළා දෙනවා අපිට මේ සාමාන්‍යයෙන් මේ සංසාරදී වෙලා දෙන ස්වභාවය වදයි. ඒකදී උපමාවක් වශයෙන් විදමාව මේ සූත්‍රයේදී විශේෂයෙන් ඉස්සරහවන් දෙන්නේ. දැන් අපි විතර ඇතිවෙන බලන්නේ කෙනෙක් පුළුවන් නැත්නම් වැඩ කරන්නේ. දැන් මොකක් හරි හොඳට හිටවපු කනුවක නැබක ළමුකින් වාකයි පැටියකින් බැඳ සමාන. ඒ සතහට ඌට ඕනා ඕනා විදිහට ඇසෙන්නේ නැහැ. ඌට නිදා ගන්න ඕන මේ කනුව ආශ්‍රිත කනුවලට තමයි නිදා ගන්න වෙන්නේ. කොහේ දුවන් නෝනකට වෙනසත් එක්ක ඇවිල්ලා අලුත් එක්ක උගේ පස්සෙන් දුවන් නෝනකට යන්න වෙන්නේ නැහැ. අර මේ ළමයි දිගට වෙලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ උඩ කැමති විදිහට හැසිරෙන්න. කෙසේ නිදහසක් නැහැ. මොකද මේ ළමකේ පැදලා ඉන්න දෙදෙම හිටපු අනුකම්ම. ඉතින් අන්න වගේ බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ අපේ මේ සිතුවිලි දහනාව අපිට ගැලවෙන්න බැරි විදිහට මේ දුක් වෙන්න බඳලා තියෙනවා. ගැලවෙන්න බැරි විදිහට මේ වේදනාවට වෙන්න තියෙනවා. ගැලවෙන්න බැරි තරම් අමාරු විදිහට සංඥාවන්ට වෙන්න තියෙනවා. දන්නට ඉදාරණ බැරි තරම් අමාරු විදිහට මේ සංස්කාරයන්ට වෙන්න තියෙනවා. මේ වගේමයි විඥාණයට වෙන්න තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයන් නොකරගෙන අපිට විස්තර කරනවා. අපි මේ හිත නිරන්තරයෙන් ඒකට මේ යම් කිසි ස්කන්ධයක් ඇසුරු කරගන්නවා. ඒකේ හිත වෙනවා. ඒකට ඒකෙම තැවිලි තැවිලි ඉන්න ස්වභාවයක් තියෙනවා. නැත්නම් බලවනකට හිතුණා නැත්නම් උරාවක් තිබුණා බලන්න මොනවාක් කරන්න කියලා තාම මේකෙන් ගැලවෙන්න උමනාවක් ඡන්දයක් නැස වුණා. තාමත් අර හිතේ වෘත්තට ඒක රැඳි රැඳි ඉන්නම රූපයත් එක්ක. රැඳි රැඳි ඉන්නම වේදනාවක් එක්ක. රැඳි රැඳි ඉන්නම සංඥාවක් එක්ක. ඉතින් මේ වගේ අපි මේ සංසාරිකව පුරුදු කරගෙන අපේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මසුක සම්මෙතනවා. එතකොට මේ රූපය අසුර කරමින් වේදනාවන් අසුර කරමින් සංඥාවන් අසුර කරමින් සංස්කාරයන් අසුර කරමින් විඥානයන් අසුර කරමින් එතකොට අපේ මේ පැවැත්මක් තියෙනවා. ඉතින් අපි කොයි භවයකට ගියත් මේ ස්කන්ධ පහේ තමයි කරගන්නේ. දිව්‍යාත්ම භවයට ගියත්, මනුෂ්‍යාත්ම භවයට ගියත්, ත්‍රිසංගතාත්ම භවයට ගියත්, නැත්නම් අතුම් බ්‍රහ්ම ස්වභාවයට ගියත්, මේ මොන ස්වභාවයකට ගියත් මේකෙන් ගැලවීමක් නැහැ. මේ ස්කන්ධ පංචකයක් ඔස්සේ තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි හැබැයි මේ මේ භවයේදී අපි විවිධ නම් ගම් අපි පියාගන්නවා. අපේ හැඩහුරුකම් වෙනස් වෙනවා. අපි කනකොල කෑමේ වාදී වෙනස් වෙනවා. නමුත් මේ කොයි දේ වුණත් මේ ස්කන්ධ පහ පමණයි මේ ස්කන්ධ පහලම සීමා වෙලා තමයි අපේ මේ අත්දැකීම් ටික යොමු වෙලා තියෙන්නේ. ගොමු වෙලා තියෙන්නේ. අපි හිතනවා ඉතින් අපි ලබපු අත්දැකීම් වලට වෙනත් සුවිශේෂී අත්දැකීමක් මට ඕනේ ඉස්සරහදී ලබන්න හම්බ වෙයි. එනවා අපි යම් කිසි දෙයකට වෑයම් කරනවා. එතෙන්දී මේ ස්කන්ධ පංචකයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකන් බුදුහාමුදුරුවෝ අපිට විස්තර කරන දෙන විදිහ අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි කොයිතරම් එහෙට මෙහෙට යන දැඟලුවක්. කොයිතරම් අපි අපේ අත්දැකීම් සම්භාරය අපේ කැමති කැමති විදිහට මේක විස්තර කරගන්න උත්සාහ තුනක් මේ පහින් එහාට යන ගතියක් නැහැ. ඒ නිසා ඔය සම්බ කියලා සෝමජයන් හිම හොඳ යනවා සදේශනා කරනවා. මේ වහන සම්භාරයේ මේ ලෝකය කියලා උන ප්‍රයනාසෙ පිළිගන්නේ ආයතන ස්පර්ශ ආයතන හයක්. ඇස රූප, කන සද්ද, දිව රස, නාසය ගන්ධ, මේ කය ස්පර්ශය, මනස ධම්ම. ඒතර මෙන්න මේ ආයතනවල මේ සංකලනයේ නැත්නම් මේ ආයතනවල හැරිසරීම නැත්නම් ආයතනවල හැසිරීමක් තමයි අපි කොහේ ගියත් සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන මේ ආයතන හයෙන් එහා මේ ලෝකයක් කියලා පවන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක පදනමක් නැතුව කරන කතාවක්. ඒ නිසා අපි සමාජලාට විරිදා කරන වටනකම දීගෙන තියෙනවා ආරකමයි මේක හොඳයි කියලා. මේ කොයි අපි දේ හොරදාකම් කොපමණ තිබුණා අන්තිමට මේ ආයතන හයක හැසිරීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි හොඳට කියන්න සමහරවකට කියන්න. එතනත් මේ ආයතනත් එක දෙයක් ගන්නවා තියෙනවා. ඒ වගේම ඔයත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ තවත් පිළිසකාවක් තුනේ කරලා තියෙනවා මේ ආයතන වගේම එබැවින් මේක විස්තර කරන්න පුළුවන් ස්කන්ධ විශේෂ වශයෙන්. රූප ස්කන්ධයත් එක්ක වේදනා ස්කන්ධයත් එක්ක සංඥා ස්කන්ධයත් එක්ක සංස්කාර ස්කන්ධයත් එක්ක විඤ්ඤාණ ස්කන්ධයත් එක්ක කෙරණ ගණනනවා තමයි කොහේකියක් තියෙන්නේ. අපිට මේ කාමවත් ලෝකේ බැලුවොත් ඔන්න ස්කන්ධ පහත් එක්කම කාමාවචර භෝගිනේ ස්කන්ධ පහත් එක්ක ඔන්න කෙරණ ගණනනවා. රූපාවචර භෝගිනේ ඔන්න අපිට මේ එතෙන්දී ස්කන්ධ මුඛික ගැන ගලනවා. අරුපාසික භූමික රූපේ නැතුවම මේ අඥානස කියලා සම්දෙනවා. අපිට මේ පහෙන් පූර්ණ මිදීමකට පූර්ණ ගැනීමකට සම්පූර්ණ දහසියට බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිව හරියට මේ සංසාර සැරිසරන මේ සත්‍ය උපමාර්ථ කරන හරියට අර කනුවකට බැඳලා ඉන්න සුරතෙක් වගේ ගැලවෙන විදිහක් නෑ. ඒක හිර වෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ සංයෝජනයකට බැඳලා ඉන්නේ. ඒ නිසා කියනවා මේ ලෝකේ මහ බුද්ධ වේලා ගියන් මේ මිනිස්සු දෙක තමයි සප්පේ ඒ දුකේ කෙලවරක් වෙන්නේ නැහැ. මහා වේරු පර්වතේ ගිනි අරගෙන විනාශ වෙලා රුවිලි බවට පත්ලා ගියත් ලෝක විනාශයක් වුණත් මේ සප්පේන්ගේ දුකේ කෙලවරක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ මහා පෘථිවිය ගිනි අරගෙන කැලි කැලි වලට කැඩලා විනාශ වෙලා ගියත් ඒත් මේ සප්පේන්ගේ බව පැවැත්ම නැත්නම් බව ගමනේ කෙලවරක් වෙන්නේ. මොකද අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව නිවන කරගෙන ඊළඟට තණ්හාවෙන් බැඳිලා තණ්හාව සංයෝජනය කරගෙන බැඳිලා මේ කරගන්නවා තියෙනවා. ඊයත් අපි අර කතා කළා තණ්හාවතියෝ හොරිසෝ දීගමන්තන සංසාර ඉත්ත භාවනිතා භාවං සංසාරං නාති වර්තති. මේ සරිසන්න සත්‍යෝ තර මේ තණ්හාව දෙවන්න කරගෙන තණ්හාව මනෝගේ සංගය කරගෙන යන ස්වභාවයක් තියෙනවා. මේ තණ්හා පෝෂණය කරගෙන තණ්හා කියන කියන්නේ කරමින් තමයි අපි යන්නේ. අපි හිතන්නේ මේ මට හොර දෙයකට මම තමයි විගත් දෙගත්තේ. මගේ කැමැත්ත තමයි ස්ටෝරි කියලා ඉතින් අපි ඔකට මම ආරෝපණය කරගන්නවා. නමුත් ඒ මමෙන් යට තියෙන තණ්හාව. අපි තණ්හාව කියන කියන විදිහට අපි ඒ ඒ පදේට නරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ කරුණාවම මම මතක් කරලා දෙන්නේ. අපි මේ විවිධාකාර නාමික ස්වරූපයන් දීගෙන නම් නම් දීගෙන පිළිතර අපි පනවගෙන අපි කටයුතු කරන ආකාරය යට වැඩ කරලා තියෙන තණ්හාව. මේ තණ්හාවෙන් අවිද්‍යාවෙන් ගමනක් තමයි අත් වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. අවිද්‍යාවේම සාගති කියලා එහෙම ඔය පිළිගන්න සත්පසනාසෝත්‍රයේදීම විස්තර වෙනවා. ඒ කියන්නේ මේ අවිද්‍යාවකින් ගමනක් කරලා තියෙන සත්‍යයේ පුද්ගලයේ වශයෙන් අපි මේ ඒ භවයට නම් කරන් දීගෙන කතා කළාද මේ තණ්හාව අවිද්‍යාව මුල් කරගෙන යන පැවැත්මක් තියෙනවා. ඒ මේ පැවැත්මේ මිදීමක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ පැවැත්මේ විදෙන්න හැකියාව තියෙනවා. ඒක තමයි අපි මේ මුළු දිනේක සම්මුඛමීමේ සත්‍යහන්සේගේ ධර්මයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීමෙන් යන්න පුළුවන් ප්‍රතිපත්තිමාර්ගයක් අපිට හමුවීමේ අපි උත්සාහ දරන්න තියෙන්නේ කොහොමද මේ සසරට වැදිච්ච බැඳීමේ ටිකක් හරි මුරුල් කරගන්නේ කොහොමද මේ බැඳුම් වලින් මිදෙන්නේ අපි මේ දකින අන්දරකින් සමහරට පරිබාහිරව යමක් ඊට වෙනස් වූ අත්දැකීමක් තියෙනවා. සාමාන්‍ය මේ ඇස් කරන ආසාදී විඳමින් ඊට මේ ස්වභාවයට එහා ගිය නිරාමස ප්‍රීතියක් ලබන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒ බඳු නිරාමස ප්‍රීතියකට අවස්ථාවක් තමයි අපි විශේෂයෙන්ම භාවනාවකින් අත් කරගන්නේ. ඒක මේ ඇස් පිනවල, කන පිනවල, දිව පිනවල, කය පිනවල ලබා ගන්න සැනසීම නැත්නම් ආස්වාදයක් රසයක් නෙවෙයි. එතන තියෙන්නේ මේ ස්කන්ධයන්ගෙන් එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් පරිවර්තනව ලබන්නා වූ ඊටාමස ප්‍රීතිය. දැන් මේ යන අපි තුන් භාවනාව පුරුදු කරගෙන කෙනෙක් යන ගමනකදී තර මේ ප්‍රීති ස්වභාවයන් ඊළඟට තාන්ත්‍රිකකින් කියනවා සැප ස්වභාවයන් යම් යම් භක්තන් වලින් කෙනෙකුට ස්පර්ශ කරන අත්දකින්න අවස්ථාව ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට සම්බන්ධ අපි මේක කියනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි පිළි ගමනක් යනකොට අන්න මොන අවස්ථාවක් මොනද යම් යම් විදිහකට හම්බ වෙන්න පුළුවන් විවිධ අන්දමින් ඔන්න දන්තයක් හම්බ වෙනවා. ඔන්න අපේ පරිවිල්නවා. අපි ඒකෙන් අනුභව කරනවා. ඊට ඔන්න අයිස්ක්‍රීම් දන්තයක් හම්බ වෙනවා. ඔන්න ඒකෙන් අයිස්ක්‍රීම් බොත් කනවා. ඒ වගේ නාමස් ප්‍රකාර කරන විදිහට අර සල් තියෙනවා මේක. නමුත් මේ යන ගමන හැබැයි ඉතින් අවසන් වෙන්නේ නැහැ. මේ යන ගමනේ මග හම්බ වෙනවා කියන්නේ අපි නවාතන් බලවත් ප්‍රතිපලවත් හම්බ වෙනවා. නමුත් ඒ එකක්වත් මේ මේ ගමනේ ගමනාන්තය අවසානය. එතකොට ඒ අවසානයේත් එක්ක ගමනාන්තයේත් එක්ක යන ගමනක තමයි මේ යන්න සූදානම් වෙන්නේ. නැත්නම් දැනුමක් යන්නේ. අපි හැකිතාව උත්සාහ වෙන්නේ මේ ගමනාන්තයේ දක්වා යන තෙක් අත නොහැර වීර්යය තුළ පවත්වමින් දීර්ඝ කාලීන වීර්යයක් පවත්වමින් මේ ගමන යනවා. සමහර විට අපිට තියෙන්නේ කොහොම ප්‍රබල වීර්යයක්. ඒ වීර්ය හැබැයි ටික කාලයක් බොහොම ප්‍රබලව සහ දරලා පස්සේ නිකන් අඩු වෙලා අඩු වෙලා පොර වෙලා පස්සේ අත්හැරලා යනවා. නමුත් ඒකම නිබඳු වීර්යයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වැදගත් කියන්නේ නැත මේක අඛණ්ඩ වීර්යයක්. දෙකට පවත්තා වූ වීර්යයක්. කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ඒ ආධ්‍යාත්මික අභිමුඛතාවයන් ඉෂ්ට වෙන තාක් අත් නොහරන වීර්යයක්. එබඳු වීරයෙක් අපි කටයුතු කරනවා නම් අන්න අපිට අවස්ථාව තියෙනවා මේ බුද්ධ ශාසනයකින් ප්‍රයෝජනෙ ගන්න. දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒක අපි ඊයේ මතක් කරගත්තා. මතක් මතක් මේ අපිට උගන්වනවා. අපිට මේ ස්කන්ධයන් මුල් කරගෙන අර අර විදිහට මේ සත්‍යෝ ප්‍රසංසාරයෙන් සැරිසරන හැටි දැන් අදාළ කොටස විවසිතව වෙනකොට කොහොමද මේ ස්කන්ධයන්ගේ කියන බැඳීම් වලින් ටිකක් හරි අපි අතරින් දෙන්නේ ඒකට තමයි ඇත්තටම විවිධ පැතිවලින් මේකට අපිට ඉනපෙන්න පුළුවන්. එක පැත්තක් තමයි සුත විඥාන. සුතමේ ඥානික මොන බුදුරජාණන් වහන්සේ මේ විදිහට උගන්වනවා. ඉමස් කන්ද පාදම් කන්ජේ අපිට මේක මේ අත්දැකීම් සම්භාරයේ මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා අපි පිළිගන්නවා සම්භාරයෙන් අපිට මේ විග්‍රහ කරලා දක්වන්න පුළුවන්. නැත්නම් අපිට නිකන් තේරෙනවා. නැත්නම් මේ මෙහෙම මොකක් හරි විස්තරයක් දුන්නේ නැත්නම් නැත්තම් බෙදලා දැක්වීමක් කරේ නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි උත්සාහත් වෙනවන්න එතකොට අපි කියගෙන ආවේ මේ සම්බ පංචකයන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ එතකොට මේ සත්‍යයක් පුද්ගලයක් කියලා අපි මේ සාමාන්‍ය සම්මුති ලෝකේ කතා කරන දේවල් බුදුහාමුදුරේ ඊට වඩා ගැඹුරු ගැඹුරු මට්ටමකින් විග්‍රහ කරනවා. ඒ විග්‍රහය අපි ටික ටික හොඳට හිත යොදනකොට අන්න සුතමේ ඥානයක් වශයෙන් අපිට යම් වැඩිවීමක් ඇති කර ගන්න පුළුවන්. නවදාන බලනකොට පොත්පත් පරිශීලනය කරනකොට අන්න අපිට යමක් තේරෙනවා මේක මේ මම කියලා හිතාගෙන හිටියට අසවල් අසවල් නම් වලින් අපි අපි අපිව හඳුන්වනකොට මෙතන මේ එහෙම කියන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඔන්න රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා මේ අත්දැකීම් ටික අපිට හදා ගන්න පුළුවන් නේද? බෙදා ගන්න පුළුවන් නේද? වටහා ගන්න පුළුවන් නේද කියලා අන්න පොඩි අපේ මේ සාමාන්‍ය අපේ පැවැත්ම වෙනුවට සම්මුති පැවැත්ම වෙනුවට ටිකක් මේක ගැන අපේ මතකයෙන් පිළිබඳව ඊට වඩා ගැඹුරකින් දකින්න විනිවිද යන ප්‍රඥාවකින් දකින්න අන්න පොඩ්ඩක් පෙළඹෙන ස්වභාවයක් තියෙනවා සිත විඥානය නිසා. ඊට පස්සේ අපි මේ අහපු දේවල් හොඳට විග්‍රහ කළා, තර්කයට නගලා, සාකච්ඡා කළා ගන්නවා. එතකොට තව ටිකක් කොට වැටෙනවා. හැබැයි ඒක තාම මේ මතු පිට වර්තෙන් කරපු වැටහීමක් පමණයි. ඒක නම් තාම ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා නැහැ. කියන්නේ තමා වශයෙන් මේක දැකගෙන නැහැ. නමුත් ඔන්න තර්කයට අහු වෙලා ඔන්න සිතුවිලිත් එක්ක තර්කයෙන් තේරෙනවා. ගැළපිලා ඇවිල්ලා තියෙනවා. මේ ගැළපිලා සිතුවිලි වලට නැත්නම් තර්කයට අහු වෙලා එන ඒම ඉතාම වැදගත්. මොකද එතනින් තමයි අපිට පොඩ්ඩක් හරි මේ මාර්ගයට පිවිසලා මම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න යුතුයි. නමුත් මේක පරීක්ෂා කරලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ කියන්නේ ඇත්තද? ඒක මට අවබෝධ කරගන්න පුළුවන්ද? මේ භවයේදීම මට ඕක තේරෙන්න තේරුම් ගන්න පුළුවන්ද? කියලා අපේ පෙළපෙළ ස්වභාවයක් තියෙනවා මේ හොඳට සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් වර්ධනය කරගත්තාම. හැබැයි දැන් අපි මේ සුතමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන් යම් පවණකට මේක කරන්න ඕනේ දෙයක් කියලා යම් හිවීමක් ඇති කරගෙන පටන් ගත්තාම එතෙන්ට ඒ සුතමේ ඥානයට, චින්තාමය ඥානයට පොඩ්ඩක්ම පැතෙන් ඉන්න කියලා අපි විශේෂයෙන්ම බොහොම සැහැල්ලු මනසකින් සරල මනසකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් අපි අපේම තනි තනිවම මේ ගමන යන්න පටන් ගන්න වෙනවා. අන්න ඒ බඳු ගමනකදී තමයි අපි අර දැන් අපි සාමාන්‍යයෙන් කරන මේ සක්මන් භාවනාව ආනාපාන සතියක් වගේ දේවල් අපි ඊටාම සරල මට්ටමකින් පටන් ගන්නවා. එතන මේ අපි පොතේ විවිධාකාර ගැඹුරු දේවල් සූත්‍ර දේශනාවලදී තිබුණා කියලා. අපි මේ සක්මනක් කරද්දී ඒව මෙහි කරන්නේ නැහැ. තවන්න පොල්සුදියක් කරද්දී මේ ගැඹුරු කාරණා මෙහි කර කර යන ගමනක් නෙමෙයි. මේ ඇත්ත වශයෙන්ම ධර්මකවරෝ කියලා තියෙන දේවල් අපි අපේම එකඟ වෙච්ච හිතකින් පරීක්ෂා කරන බලන ස්වરૂපයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ස්වરૂපයෙන් යන ගමන. එතෙන් අපි එතෙන් අපි පුළුවන් තරම් අපේ හිත නිරවුල් යන්න වෙනවා. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් යන්න වෙනවා. අපේ මනස විවිධාකාර নানা ප්‍රකාර දේවල් වලින් තත්ත්වගත කරගෙන මේක කරන්න බෑ. හිත හිත පුරවාන් තරම් නිරගුණුල. හිත පුරවාන් තරම් සැහැල්ලුව, විවේකීව හැකිතාක් මේ බාහිර සංඥාවන්ගෙන් හිත මුදවගෙන යන්න පුළුවන් නම් ඒ තරමට මේ පැහැදිලි එකලස් වෙච්ච එකඟ වෙච්ච කිරිසුන්ගෙන් ඈත් වෙච්ච ඒ හිතට මේ අස්පනාකට තියෙන දේ වටහා ගන්න අවස්ථාව තියෙනවා. දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දැන් විශේෂයෙන්ම රූපස්කන්ධය මුල් කරගෙන අපිට බොහෝ සෙයින් අපිට මේ කාලාවෙන් කායම පසම මට්ටමකින් එතකොට මේ රූපස්කන්ධය මුල් කරගෙන ධර්ම මනසිකාර භාවනාවදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා යොමේව කායම් යථාකිතං යථාපනිතං ධාතුසෝ පච්චවෙක්කති මේ යම් ආකාරයකටද මේ කය දැනට පිළිట్లా තියෙන්නේ අන්න ඒ ආකාරයෙන්ම මේ කය ධාතු වශයෙන් ප්‍රතිවේක්ෂා කරනවා අතේමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙන්න මේ කායේ පඨවි ධාතුවක් කියන දෙයක් තියෙනවා. ආපෝ ධාතු කියලා දෙයක් තියෙනවා. තේජෝ ධාතු කියලා දෙයක් තියෙනවා. වායු ධාතු කියලා දෙයක් තියෙනවා. අපි මීට කලින් මතක් කරගත්තා මේ ධාතු තියෙනවා කියලා කිව්වට අපි මේ ධාතු ඇහිට පේන ස්වභාවයක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙතනදී අපි මේ කතා කරන්නේ මේ ධාතු කොහොමද ක්‍රියාකාරීත්වයට ක්‍රියාකාරීත්වයක් වෙන්නේ අන්නේ ඒ ක්‍රියාකාරීත්වය සඳහා මේ ධාතුන්ට ආවේනික ලක්ෂණ සඳහා තමයි මෙබඳු ධාතු ස්වභාවය මේ කය තුළ තියෙනවා මේ මෙබඳු ධාතු ස්වභාවයෙන් මේ කය සකස් වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ. ඔය අතිපූජ්‍ය ඥානාරාම මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා මේ ධාතුන්ගේ භාෂාව දැන් මේ යෝගාවචරයට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි ඉගෙනගෙන තියෙන විවිධ ආකාර අනිකුත් භාෂාවන් හරහා අපිට මේ දහම් දැනගන්න බෑ. ධාතුන්ගේ ස්වභාවය දැනගන්න නම් ධාතුන් කතා කරන භාෂාව අපිට ඉගෙන ගන්න වෙනවා. අපිට එතෙන්ට බහින්න වෙනවා. ඒතර මේ ධාතුන් කතා කරන්නේ ඒවටම ආවිනික භාෂාවක්. ඒවයේ නැත්නම් ඒවයින් ක්‍රියාකාරීත්වය ඒවත් දැනටවත් මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ ධාතුව උත්සන්න වෙලා තියෙනවා කියලා පෙන්눔 කිරීම ඒවටම ආවිනික ලක්ෂණ වලින් තමයි පෙන්වන්නේ. ඒ ආවේනික ලක්ෂණ ඉතාම මූල ස්වභාවයෙන් යුක්තයි. අපි මේ කතා කරන්නේ කතකින් බැලුවම ඍජු අත්දැකීමක් පරමාර්ථ මට්ටමක් මේ කතා කරන්නේ. එතෙන්දී අපි අර අපි හදාගත්ත සංකල්ප වලින් පැහැර වෙලා අපි හදාගත්ත විචාරකාර ඥාන නැත්නම් භාෂා ඥාන ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඔළුවේ දාගත්ත විවිධාකාර සම්මුති හිතෙන් අයින් කරලා අර ධාතුන්ගේ තියෙන මේ මූල ස්වභාවයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ඒ මට්ටමට අපේ හිත සියුම්ම මේක දැනගන්න සාම වෙන්න වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ධමයේ පෙන්නනවා මේ පටවි දහකුව ක්‍රියාත්මක වෙන්න නැත්නම් පටවි දහකුව ඉන්න බව එයා පෙන්නුම් කරන්නේ තද ගති වලින්, තලු ගති වලින්, මෘදු ගති වලින්, සිංදු ගති වලින්, ගොරෝසු ගති වලින්, බර ගති වලින්, සැහැල්ලු ගති වලින් ඔය වගේ ගති ලක්ෂණ රාශියකින් තමයි මේ පටවි දහකුවක් පටේ ධාතුවේ ක්‍රියාකාරීත්වය මෙන්නු කරන්නේ. ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය ඔන්න ගලන ස්වභාවයකින් එකිනෙකට පිටු කරන ඒක රාශී කරන ස්වභාවයකින් මෙන්නු කරනවා. තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය උණුසුම් බවකින් සිසිල් බවකින් මෙන්නු කරනවා. වායු ධාතුවේ ක්‍රියාකාරීත්වය චංචල ස්වභාවයකින් සෙලවෙන ස්වභාවයකින් මෙන්නු කරනවා. කම්පණය වෙන ස්වභාවයකින් පෙන්වන්න කරනවා. ඒතර යම් කනක මේ ධාතු ලක්ෂණ පෙන්වන්න කරනවා නම් අපිට ඒ ධාතුව මෙන්න මෙතන ප්‍රකටයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට අපි බොහොම සංසුන් වෙච්ච මනසක් මේ කයට යොමු කරලා මේ කයේ මේ ධාතු ස්වභාවය හඳුනා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. මේක ඒකට හඳුනා ගන්න නම් හිතේ යම් විකෘතිතාවයක් තබා ගන්න අවශ්‍යයි. එහෙම හිත වෙද්දි නැත්තම් හිත විසිරෙද්දි මේ වැඩේ කරන්න බෑ. අන්න එතන තමයි අපිට යම් සමානක සමානමක් හිතක් අවශ්‍ය වෙන්නේ. සමාහිත හිතක් අවශ්‍ය වෙන්නේ. මේ යම් උපක්‍රම හරහා මේ සමාහිත හිතක් ඇති කරගෙන සමාධිමත් හිතක් ඇති කරගෙන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න අපි අර දීලා තිබෙච්ච නම් ගම් අපිට අමතක වෙලා මේ කයට අපේ කයේ දෙන විවිධාකාර කොටස් වලට අපි නම් ගම් දීලා තියෙනවා මෙන්න මෙතන ඔළුව මෙතන කන මෙතන ඇස මෙතන දිව මෙතන පපුව මෙතන උදරය මේ ආදී වශයෙන් අපි විවිධාකාර නම් ගම් දීලා තියෙනවා නමුත් මේ ඔක්කොම අපි දීපු නම් අපි මේ සම්පූර්ණ සංනිවේදනය පහසු වෙන්න අපි දීපු නම. මේ ඔක්කොම ටික දැන් මම හෙරලා යනවා. මේ ඔක්කොම දැන් අත හෙරලා යනවා. හිත තියෙන ඊට වඩා බොහොම සියුම් මට්ටමක ඒ සියුම් මට්ටම විබඳු සම්මුතියන් වලින් විබඳු සංකල්ප වලින් ආකීර්ණ කරගන්න ව්‍යාකූල කරගන්න සුදුසුයි. ඒසම් හොඳට එකඟව හිතකින් අපිට මේ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරනකොට මේ කිසිම අනිකුත් බාහිර අනවශ්‍ය සංඥාවක් විතර ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. හොඳට හිත එකඟ කරගෙන මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැක ගන්නා සුළුවන බොහොම එකඟතාවයක් පවත්වමින් බොහොම සංයමයකින් ගමනේ හිත එක එක බලන්න අවශ්‍ය වෙනවා. දැන් මේක බලන්න බලන්න බලන්න කාලාන්තර තිස්සේ මේක යෙදෙන්න යෙදෙන්න මේ මුළු කයම මේ මුළු කයේම ක්‍රියාකාරීත්වය මේ බුදු දහතු හතරක ක්‍රියාකාරීත්වයක් බව යෝගාවචරයට වැටහෙනවා. දැන් මෙතෙක් කාලයක් මම කියලා හිතාගත්ත නැත්නම් පිරිමියෙක් ගැහණියෙක් කියලා හිතාගත්ත මේ කය. වල දැන් ධාතු ස්වභාවයෙන් බව තමන්ට ටික ටික ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. දැන් මේකේ බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් අජත්තං වහන්සේ කායික පස්සේ විරති. දැන් මේ මට්ටමේදී ඔන්න අජ්ජාන්තික අධ්‍යාත්මික වශයෙන් මේ තමන්ගේම කියලා සලකපු මේ කය දිහා හොඳට බලන්න. තමන්ගේම කයේ සිද්ධ වෙන ධාතු ප්‍රේරකාරකම් හොඳට නිරීක්ෂණය කරන්න. මේ නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන වාරයක් පාසාවක්. අපේ ප්‍රඥාව සවන් වෙනවා. ඒ ප්‍රඥාවට කියනවා භාවනාමය ප්‍රඥාවක් කියලා. ඒක අර පොතෙන් පතෙන් ගන්න ප්‍රඥාවක් නෙමෙයි. අස්පලන අපිට වර්තමාන වශයෙන් මේ දහස් ප්‍රයාකාරීත්වය එකඟ වෙච්ච මනසකින් බැලීම හරහා වෙන ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තම කෙනෙකුට වැටෙන්න පුළුවන් මේ ඇතුලේ මේ දැක මේ තමා වශයෙන් දැකපුවා මේ විදිහේ ස්වභාවයක්මයි එළිය තියෙන්නේ ආයි එළියේ ඇතුලේ කියලා කිසි වෙනසක් නැහැ. ඒ නිසා තමයි අර මාත්‍රකාශික මන්ත බාලන්ත යාචේව කොහොමද ජාතික අපට විදහතු යාච බාහිර අපට විදහතු පට විදහතු වේවේස. මේ යම් ආධ්‍යාත්මික පට විදහතුක් වේනම් යම් බාහිර පට විදහතුක් වේනම් මේ එකම පට විදහතුමයි. මේ පට විදහතුව දන්නේ නැහැ මේ ඉන්නේ ගැහණු ශරීරයකද පිරිමි ශරීරයකද ළමා ශරීරයකද වැඩිමහල් ශරීරයකද මහලු ශරීරයකද මේ කිසිම දෙයක් ගැන පැහැදිලි හඳුන දන්නේ නැහැ. ඒ තමයි අපි මේ දාගත්ත සම්මුති වල තමයි හේව තියෙන්නේ. අපි හදාගත්ත සංකල්ප වලයි හේව තියෙන්නේ. ඉතින් මේ අපි හදාගත්ත සංකල්ප වලින් සම්මුති වලින් මිදිලා අපිට මේ ඇත්ත ඇති දැකීම සඳහා යම් කැපවීමකින් යම් ගෝමනාවකින් මේ දේ සාකරට වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි විදිහකට මෙහෙම දකින්න දකින්න එන කෙනෙකුට වැටෙනවා මේ එකක්වත් මගේ කියලා සලකන විදිහක් නැහැ. පඩවි දහතුලක් ආපෝ දහතුලක් තේජෝ දහතුලක් වායු දහතුලක් මේ මගේ කියලා සලකන හැකියාවක් නැහැ. මොකද මේවා ක්‍රියාත්මක වෙන්නේ මේ මගේ සිතෙන් යනව නෙමෙයි. මේවා ඇති වෙන්නේ නැති වෙන්නේ මේ මගේ සිතෙන් යනව නෙමෙයි. ඉතින් මෙයා බලාගෙන ඉන්නකොට මේ යෝගාවචනය බලාගෙන ඉන්නකොට මේ විවිධාකාර ලක්ෂණයන් කලින් නොතිබී යන්න හට ගන්නවා කියනවා. සමුදය ධර්මාවල සේවා ආයස්මින් මෙහෙදී. හොඳින් දැන් මෙයා නිරීක්ෂණය කරනවා එතන එතන ඒ ඒ විවිධාකාර ධර්ම ස්වභාවයන් ඒ ක්‍රියාකාරීත්වයන් එතන ඉඳන් හට ගන්න හැටි ඔන්න යෝගාවචරියට වැටෙනවා. එතෙන් මෙලවට මේ හට ගන්නා පැත්ත නෙමෙයි ඡය වෙලා යන පැත්ත. මම අවධානය යොමු කරන යොමු කරනවා දැන් පාසා එතන හිතන දේවල් වය නැහැ වෙලා, ෂය වෙලා, නැති වෙලා, නිරුද්ධ වෙලා යන හැටි ඇටි. එනමුත් පේන්න ගන්නවා. වය ධම්මානුපස්සීවා ආයස්ති මෙහෙරදී. සමුදේ වය ධම්මානුපස්සීවා ආයස්ති මෙහෙරදී. මේ මේ ඇති වීම නැති වීම වශයෙන් මොන දැන් අර කලින් වගේ මේ විවිධ ධාතුන්ගේ පෞද්ගලික ඊට ආවේනික පැති වෙනකොට මේ බලන බලන තැන හැම හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නිරන්තරයෙන්ම වෙනස් ස්වභාවයකටපත් වෙනවා. අනිත්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන එක යෝගාවචරයෙන් අත්දැක පුළුවන්. ඉතින් මේක වෙන්න වෙන්න මේ යෝගාවචරයේ හිතේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ පරිවර්තනයේ කොපමණක්ද කියනවා නම් ටික ටික ටික අර සත්ත්ව සංඥාවෙන්, ඝන සංඥාවෙන්, පුද්ගල සංඥාවෙන් මමත්වයෙන් ටික ටික අයින් වෙලා මේ ඇත්ත ඇසදී වශයෙන් හිතට තියෙන මේ ධාතු ස්වභාවයක් කියන නිගමනයට දැන් එයාට විටින් විට පැමිණෙන්න පුළුවන්. ඒකයි විශේෂයෙන්ම විපස්සනාව ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. මෙතෙන්දී එන්නේ මේ විවිධ මට්ටම්වලින් මේක හොඳට නිරීක්ෂණය පැහැදිලි මනසකින් සංසුන් මනසකින් නිරීක්ෂණය කරමින් ඉන්නකොට යම් යම් අවස්ථාවලදී හොඳ ශනික වැටහීම් වෙන්න පුළුවන්. ඒ වැටහීම් ඉතාම ප්‍රබලයි ලොකු ඇස් අරවන ගතියක් ඒ වැටහීම් තුළ තියෙනවා. ඒක මේ පොතෙන් ගන්න වැටහීමක් නෙමෙයි. ඒක මේ ඍජු අත්දැකීමක් හොඳින් නිරීක්ෂණය අස්පනාමෙට සිදු වෙන දෙයක් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා ක්ෂණිකව ප්‍රබලව සිදු වෙන වැටහීමක්. ඒ බඳු වැටහීමක් ඇති වුණාම දින කීපයක් උනත් මේ වැටහීමේ ප්‍රබලතාවය තමයි තියෙන්න පුළුවන්. ඒකෝට මේ සෑහෙන කාලයක් තිස්සේ මාස ගණනක් තිස්සේ දරපු ප්‍රයත්නය කොයි තරම් වටිනවද? මෙබඳු දෙයක්, මෙබඳු දහමක්, මෙබඳු ගැඹුරක් වටහා ගන්න තරම් මම සුදුස්සෙක් බවට පත් වුණා නේද? මෙබඳු ගැඹුරක් තියනවා නේද මේ? මෙබඳු ගැඹුරක් අවබෝධ කරගන්න මට හිතුණා නේද කියලා අන්න සමන් මේ මහන්සි වෙලා කැප වෙලා කරපු භාවනාවේ ප්‍රතිඵලයක් අන්න තමයි භුක්ති විඳිනකොට ඒ ප්‍රතිඵලය අර අපි කරපු කැපවීමට අපේ වෙහෙසට වඩා සිය දහස් ගුණකින් වටිනවා. අපි දන්නවා මෙතන භාවනා කරන යෝගාවචරයට පිටින් පිට හෝ ඒබඳු අත්දැකීම් ලැබිලා ඇති. විශේෂයෙන්ම විපස්සනා භාවනාවක යෙදෙනකොට ඒ විවිධ මට්ටම් වලදී තමන්ට එන මේ විවිධ ශනික වැටහීම් හරිම ප්‍රබලයි. අපේ චරිත තුළ අපේ ජීවිත තුළ ලොකු ලොකු වෙනස්කම් ලොකු පෙරලි මේ විබඳු වැටහීම් ඇති කරනවා. මේ කාලයන් විසින් ටික කරන්නේ කියනවා. එවමෙන්නම් යථා භූතං සම්පප්පඤ්ඤාය දිස්වා පටවිදහතුයා නිබ්බින්දති. පටවිදහතුයා චිත්තං විරාජේති. දැන් මේ බලාගෙන බලාගෙන බලාගෙන යනවා. බලාගෙන බලාගෙන යන බලාගෙන යනකොට මෙන්න මේ ධම් ස්වභාවයන් බව හොඳට හිතට කාවැදෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච මමත්වය, බුද්ධ ස්වභාවයන් ටික ටික ටික මෙකිට මෙකිට ඈත් වෙලා යනවා. අපි මේකට දීපු ලොකු ලොකු වටිනාකම් අහංකාරකම් වලින් මම මානකාරකම් වලින් අපි දීපු වටිනාකම් ඔන්න දැන් ටික ටික ඈතට ගිහිල්ලා මෙතන තියෙන මේ බුදු ධාතු ස්වභාවයක්. ඇතුලේ තියෙන හුදු ධාතු ස්වභාවයක්, එළියේ තියෙන හුදු ධාතු ස්වභාවයක්. එතන ඕන කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතන මේ සිද්ධ වෙන පරිවර්තනය බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන සිත් කාවදින උපමාවකින් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගව ගහකේ හොයාගන්න ගවයෙක්ව හොයාගෙන එයා තමන්ම ගවයව මරනවා. මේ මරන්නේ ගවයෙක්ව. මරණය වෙලා දැන් කෑලි වලට කපනවා. කොටස් කරනවා. කොටස් කළා. දැන් මේ සතරමං හන්දියකට ගිහිල්ලා දැන් මේ ගමඝාතකයා ඊළඟට මස් විකුණනවා. මේ මස් විකුණනකොට දැන් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා ඔන්න ඝාතයක් දෙනවා. ඔන්න මස් කෑල්ලක් දෙනවා. තව කොටසක් දෙනවා. තව මස් කෑල්ලක් දෙනවා. අපි ඉතින් වර්තමාන කාලේ නම් ඔන්න කිලෝ එකක් දෙනවා. කිලෝ එකක් දෙනවා. කිලෝ දෙකක් දෙනවා. කිලෝ දෙකක් දෙනවා. දැන් මේ විකුණන්නේ මස් දැන් මේ වස් විකුණනකොට මේ පුද්ගලයාගේ අර කලින් තිබිච්ච සත්ත්ව සංජාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා. දැන් මේ විකුණන්නේ ගවේෂකය කියලා එයාට කිසිම හැකියාවක් එන්නේ නැහැ. නැවත නැවත එයා ඉන්න ඉන්න වාරයක් පාසා මස් විකුණනවා. දැන් විකුණන්නේ මස් මිසක් ගවයෙක් නෙමෙයි. කලින් තිබිච්ච සත්ත්ව සංජාව දැන් මස් සංජාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දීලා කියනවා අන්න ඒ වගේ මේ ධාතු මනසිකාර භාවනාවේ යෝගාවචරයේ යෙදෙනකොට මේ යෝගාවචරයාගේ ආකල්පමේ වශයෙන් අර මුලින් ගත්ත සත්ත්ව සංඥාවන්, ගණ සංඥාවන්, පුද්ගල සංඥාවන් ටික ටික ටික ටික ටික මෙකි මෙකි මෙකි මෙකි ගිහිල්ලා මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් කියන කියන අන්න ඒ ඇත්ත ඇත්තටියෙන් දකින්න මට්ටම මෙයාගේ හිතේ පරිවර්තනයක් දෘෂ්ටි කෝණයේ වෙනසක් ඔන්න වෙන්න පටන් ගන්නවා. අපි මේ යම්කි මනසිකාර භාවනාව යෙදෙද්දී අපිට කිසි පරිවර්තනයක් වෙලා තියෙනවද? අපේ දෘෂ්ටි බලන දෘෂ්ටි කෝණේ යම් වෙනසක් වෙලා තියෙනවද? එහෙනම් අපි තාමත් අර පරණ පුරුදු විදිහට මමත්වයෙන් සියල්ලම දන්සක් ගතියක්ද තියෙන්නේ කියලා හිතලා බලන්න වටිනවා. මොකද බුදුහාමුදුරුවෝ දෙන උපමාව බොහොම හිත කාවදින සරල උපමාවක්. උන්ට හිතර වදිනවා කටක් තේරෙනවා. ඒ මුලින් සතෙක් මරුවාට ඒ තරත්තා මේ විකුණන්නේ මස්. දැන් අර සතෙක් නෑ. ඒ තරමටම මේ සංඥාවේ නැත්නම් ඒ තරමටම මේ තිබිච්ච ආකල්පේ ආකල්පේ ලොකු වෙනසක් වුණා. ඒ වෙනස යෝගාවචරයේ අත්දකින්න කාලාන්තරයන් තිස්සේ භාවනාවේ යෙදෙනකොට. කාලාන්තරයන් තිස්සේ භාවනාවේ යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න අර හිතේ ප්‍රඥාව වර්ධනය වෙලා තිබිච්ච ඝන සංඥාවන් සත්ත්ව සංඥාවන් බුද්ධ සංඥාවන් වලින් වෙලා ටික ටික ටික ටික ටික අන්න මේකට තියෙන හුදු ධාතු ස්වභාවයක් කියලා අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මේක වැටහෙන්න වැටහෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ පඩවි ධාතුව ගැන නිබ්බිදාවක් පහළ වෙනවා. ආපෝ ධාතුව ගැන නිබ්බිදාවක් පහළ වෙනවා. තේජෝ ධාතුව ගැන නිබ්බිදාවක් පහළ වෙනවා. වායෝ ධාතුව ගැන නිබ්බිදාවක් පහළ වෙනවා. ඊය මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඩවි ධාතුය නිබ්බින්දති. පඩවි ධාතුය චිත්තං වේලාදීනි. ඔන්න දැන් මේ පඩවි ධාතුවේ පාවිච්චි. දැන් මේ අපි ධාතු කියන නමින් කතා කළා අතර මේ දකින්න අත්දැකීම හරහා මනස ප්‍රත්‍යක්ෂයෙන් වෙන අත්දැකීම කරනවා. එක්තරා අන්දමකින් හිතේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. දැඩිව ග්‍රහණය කරන්න හිතිය දේවල් දැන් ටික ටික ටික ටික ඈතට ඈතට යනවා. තමන් තුළම ජීවිතේම තමන්ගේ චරිතේම වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් එයාට මේ තේරෙනවා මේ කය බුදු දහස් වයලක් පමණයි. හැබැයි තාම මේ භාවනා කරන වෙලාවට බඳු ගැඹුරු වැඩකින් ආවට තාමත් අර කරුණ පුරුද්දට සත්ව සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් තවත් ගන්නවා. මොකද තාම මේ සීල 100ක් මේක සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා අත්තිකායෝපිවාහුලස්ස සති සප්පච්චපට්ඨා හෝති යාවදේ ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති. දැන් උත්සාහ කරන දැන් මේ කයේ තියෙන විපද සුභයක් මට ඒ වෙලාවේ හොඳට වැටහුණා. නමුත් මේ හිත මරණ පුරුද්දට තාම මේ සම්මුති ලෝකේ අවස්ථයෙන් ගනිමින් බුද්ධ සංඥාවෙන් ගනිමින් කටයුතු කරනවා. දැන් මම ඊට වඩා අසහත් වෙනවා. කොහොමද මේ ආපු වැටහීම? කොහොමද මේ ප්‍රඥාව කවුරු කරගන්නේ? මේක හොඳ පහවුරු වෙච්ච හොඳට මුල් බැසගත්ත ප්‍රඥාව මාරු මතක් කරගන්නේ කොහොමද? අන්න එයන් මේ කයම පාවිච්චි කරනවා අවදුරට ප්‍රඥාව අධ්‍යයනය කරනවා. මේ කයම පාවිච්චි කරනවා අවදුරට සතිය දියුණු කරනවා. ඊළඟට යාවදේව ජනමත්තාය පටිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. අන්න දැන් යම් අවස්ථාවක මේක සිද්ධ වෙමින් ගිහිල්ලා යම් අවස්ථාවක අපි අර ඊයේ කතා කළා වගේ. හොඳින් මේ හිත මේ ධර්ම ස්වභාවයෙන් නිදහස් වුණා. ගැලවුණා. අන්න හරියට අර කනුවක පැතලා හිටිය ඒ සුනකයා කටිය යම්සේ උත්සාහයක් නිසා කඩාගෙන යනවා වගේ අන්න මේ හිත අනිශ්චිත භාවයකටපත් වෙන්න පුළුවන්. අනිසිත අනිසිත අනිසිත ස්වභාවයකට මේ ධර්ම මානසිකාරයේ හරහා විපස්සනාව යෝගාවචර වීදපත් වුණා නම් හරියට මෙතන තියෙන්නේ අර තුනකයා අර ප්‍රථම වතාව නිකන් කැඩලා කඩාගත්තා වගේ අර නඩන. දැන් එයාට තවත් තියෙනවා මේ කලින් තරම් බැඳීමක් නැති, ඉරවීමක් නැති, තදවීමක් නැති ස්වභාවයක් හිතේ කෙරෙක අත්දකින්න පුළුවන්. මේක නැවත නැවත නැවත වෙනකොට වෙනකොට අන්න මෙයාට තේරෙනවා මෙන්න මෙහෙම මේ හිත පවත්වා ගන්න පුළුවන්. අරමුණකින් තොරව හිත පවත්වන්න පුළුවන්. අරමුණකින් තොරව සතිමත් වෙන්න පුළුවන්. රූපයෙන් තොරව හිත පවත්වන්න පුළුවන්. මෙබඳු අත්දැකීම් පිටන් යෝගාවචින්න ඇති. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේක වර්ධනය කළ යුතුයි. මේක තව තව මේ අනිශ්චිත ස්වභාවය පැවැත්වීම සඳහා උත්සාහ දෙයතුයි. හැබැයි නැවතත් හිත පරම වෘත්තට ගිහිල්ලා අල්ලාවි, උපාදාන කරાવી. අනේ එතනදී අපිට ඉගෙන ගන්නවා රජ කිචි ලෝකේ උපාදානය. මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරගන්න යන්න එපා. උපාදාන පිළිබඳව අපේ තියෙන ආශ්‍රස් භාවයන් නිසා නම් උත්සාහයක් වෙන්න තියෙන්නේ. අන්න කලින් තවම අත්දැක ශන මාත්‍රාහින් වෙන්න පුළුවන් කි ටිකාගෙන වශයෙන් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම අනිස්ස ස්වභාවයෙන් හිත නැවත නැවත අත්තර ගැනීම සඳහා තමයි ප්‍රයත්න ගන්න වෙන්නේ. එතන තමයි දැන් මේ යෝගාචරයගේ අලුත් තෝරන බවටපත් වෙන්නේ. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් බවටපත් වෙන්නේ. ඒ කෙලසුන්ගෙන් තොර ස්වභාවයේ පවත් ගන්න දැන් යෝගාචරයේ උත්සාහත් වෙනවා. මෙබඳු ගමනක් බුදුරජාණන් වහන්සේ කායानुපසනාවේදී, වේදනානුපසනාවේදී, චිත්තානුපසනාවේදී, ධම්මානුපසනාවේදී ඉවත් කරනවා. ප්‍රපින්නත් මේ කරුණු ටික විශේෂයෙන් මතක් කරේ. අපේ මේ ගතුලවද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරතරා අපිට මේ සංසාර ගමන ගැන සංවේගය ඇති කරනවා. අපිට මේ ස්කන්ධයන් කෙරෙහිමයි අපේ හිත බැඳලා තියෙන්නේ කියලා අපිට පෙන්වලා දෙනවා. නමුත් ඒ බැඳීමෙන් ඒ සංයෝජනයෙන් ගැලවෙන හැටි විවිධාකාර සූත්‍රවලදී පෙන්ලා දීලා තියෙනවා. ඒතකොට මේ යම්කිසි කෙනෙක් මේ ගැලවීමෙන් මේ බැඳීමෙන් මේ මේ බැඳීම් වලින් බන්ධනයන්ගෙන් ගැලවුණා නම් අන්න හරියට අර සදා සදා නිදහස් වුණා වගේ. බැඳලා තියෙච්ච කර්මයෙන් නිදහස් වුණා වගේ අන්න ඒ හිතට යම් නිදහසක් යම් පැහැදිලිකමක් කෙලසුන්ගෙන් දුර ස්වභාවයක් සංඥාවන්ගෙන් මිදුණු ස්වභාවයක් අත්දැක ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපයි අපි මේ මෙබඳු ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දහමේ පැහැදිලි කරලා තියෙනවා. සතිපට්ඨානේ විස්තර කරලා තියෙනවා කියලා මේ කරුණ කරුණ අපි මුලින් තේරුම් අරගෙන මෙන්න මෙබඳු මාර්ගයෙන් අපේ භාවනාව වැඩෙනවා. විමඳුව පියවරෙන් පියවර මේ භාවනාව වැඩෙනවා කියන කරුණ කාරණාව තේරුම් අරගෙන අපි උත්සාහවත් වෙන්න මෙබඳු දෙයක් අපේම ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න. මේ මනස අහලා මෙබඳු දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි අනුමාන වශයෙන් හිතා ගන්න. නමුත් තාම එහෙම දෙයක් වෙලා නැවෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහත් වෙනවා. ටික ටික ටික ටික උත්සාහත් වෙද්දී අපිට හැකියාව ලැබෙයි. කවදා හරි බෙමඳු මේ බුදුහාමුදුරුවෝ කියපු தත්ත්වය යම් මහකට කෙටි කාලෙකට හෝ අත්දැක ගන්න. ඒ බඳු අත්දැකීමක් සඳහා යොමු කිරීමක්, මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව සමාප්ත කරනවා. සිල් දනාටම තෙරුවන් සරණයි. those.